දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් යමක් දකින ලදද අසන ලදද විඳින ලදද දැනගන්නා ලදද සිතින් ගන්නා ලදද සොයා බලන ලදද කල්පනා කරන ලදද ඒ සියල්ලක්ම තමන් වහන්සේ දන්නා බව බුදුරජාණන් වහන්සේ තමහන් ඥානාමි යන පදයෙන් ඒ සූත්‍රේ ප්‍රකාශ කළා. ඒ වගේම ඒවා දන්නවා පමණක් නෙවෙයි විශේෂ ඥානයකින් ඒවා දන්නා බවත් තමහන් අභ්‍යඥාතින් යන පදයෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒවා විශේෂ ඥානකින් දන්නවා වගේම තථාගතයන් වහන්සේ විසින් ඒවා තේරුම් අරගෙන තිබෙන බවත් තං තථාගතස්ස විදිතං යන පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ විදිහට ඥානයක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නමුත් තථාගතයන් වහන්සේ ඒ කිසිවක් ඒ ditta sutta mutadi කිසිවක් පිළිබඳව ස්ථාවරයක් ගැනීම එහෙම නැත්නම් ඒවට හේතු වී සිටීම ලං වී සිට ගැනීමක් නොකරන බවත් බුදු පියාණන් වහන්සේ එහෙම ප්‍රකාශ කළා තං තථාගතෝ න උපට්ඨාසි යන පදේ තං තථාගතෝ න උපට්ඨාසි සාමාන්‍ය ලෝකයාගේ සිරිත යමක් පිළිබඳව දැනුමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇතිතැන ඥානානි පස්සානි තතේ වේතං දනිමි දකිමි එය එසේමයි දෘෂ්ටිග්‍රාහයෙන් ඒවාල්ලා ගැනීමයි නමුත් මෙතෙන්දී අපට මේ පෙන්නේ මේ සූත්‍රයේ තිබෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාගේ මේ ditta sutta mutadiya පිළිබඳව දැනීමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නිසාම ඒවා පිළිබඳව අර ස්ථාවරයක් ගැනීමක් එහෙම නැත්නම් ලංව සිට ගැනීමක් හේතු වීමක් නොකරන බවයි. මේ කාරණය අපට වඩාත් ප්‍රකාශ හොඳින් ප්‍රකාශ වෙන ඒ සූත්‍රයේ අග එන 17 පද වලින් ඥානාමි පස්සාමි තථේවේතං අජ්ජෝසිතං අත්ථි තථාගතානං ගනිමි දකිමි මෙය එසේම යයි යන වෙලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත කියලා ওই විදිහට ප්‍රකාශ වෙනවා. එතකොට මෙන්න මේ කියාපු මේ ආකල්පය පිළිබඳ අමුතු වෙනස තේරුම් ගැනීමට ආධාරයක් වශයෙන් අපි එදා අර මධ්‍යම නිකායේ මූලපරියාය සූත්‍රය අප කලිනුත් ඒවා ඒ සූර සූත්‍රය ගැන දීර්ඝ වශයෙන් විස්තර කරලා තිබෙනවා. එතනින් අපි උපුටා ගත්තා පද දෙකක් මේ කාරණේ තේරුම් ගැනීමට. සංජානාති අභිජානාති කියන දැනීම් මට්ටම් දෙක. සංජානාති කියන දැනීම් මට්ටමත් සංඥා අනුව දැන ගැනීමත් අභිඥා අභිජානාති ඊට වඩා විශිෂ්ටවන්ද මේ තේරුම් ගැනීමකුත් ගැන ඒ මූලපරියාය සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට අර සංජානාති කියන දැනීම මට්ටම, මේ පළමුවෙනි කී දැනීම මට්ටමින් ඒක පුහුදුන් ලෝකයාගේ දැනීම මට්ටමයි. ඒ දැනීම මට්ටමින් ලෝකය දිහා බලන ඒ පෘථග්ජනයා මිරිඟුවක් වැනි සංඥාවට මුලා වෙලා මඤ්ඤණා කිරීමක් ඇතැයි සිතා ගැනීමක් අනුව ව්‍යාකරණ රටාවට අනුව සිත ව්‍යාකරණ රටාවට වහල් වෙලා සිතනවා මතනවා ඒ සිතන මතන ගතියයි පුදුන් ලෝකයාගේ සිරිත. නමුත් තථාගතයන් වහන්සේ අර අභිඥානාති කියලා කියන විශේෂ දැනීම් මට්ටමින් ඒ අභිඥාවෙන් ඒ ditthසුත මුත්‍රාදීහි தত্ত্বය යථා தত্ত্বය විනිවිද පිළිසිඳ තේරුම් අරගත්තු නිසා ඒ කිසිවක් පිළිබඳව අර කියාපු න උපට්ඨාති කියන වචනෙන් ප්‍රකාශ කරන අන්දමට කිසිම ස්ථාවරයක් ගැනීමක් හේතු වී සිටීමක් කරන්නේ නැහැ. මේකට හේතුව අර මඤ්ඤණා නොකිරීමමයි. මඤ්ඤණා කියලා කියන්නේ මමත්වයේ අනුව ගිය යම් යම් සිතුම් පැතුම් ඇතැයි සිතා ගැනීම. එතකොට ඒ මඤ්ඤණා නොකිරීමේ ප්‍රතිපත්තියමයි අර නඋපට්ඨාසි කියන වචනයෙන් අදහස් කෙරෙන්නේ. ඒ ඒ විදිහට අර අජ්ජෝසිතයක් එහෙම නැත්නම් අර වෙලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත්තේ මඤ්ඤණා කිරීමක් නැති නිසාමයි. අර තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒ ඇලී වෙලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැහැ අර දිට්ඨ සුතමතාදිය පිළිබඳව. මේ කාලකාරාම සූත්‍රයේ තියෙන මේ මුලින් එන ප්‍රකාශන කීපය අර අප කලිනුත් අව්‍යාකත අව්‍යාකත ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී ඉදිරියට ගත්තු චතුෂ්කෝටි තර්කඥායට තරමක් සමාන බව අපි එදා ප්‍රකාශ කළා. චතුෂ්කෝටි තර්කඥාය අපි පහසු වචනයක් හැටියට පාවිච්චි කරලා සතරකොන් ප්‍රශ්න. ඒවට නිදසුන තමයි අර හෝති තථාගතෝ පරම්මරණා නහෝති තථාගතෝ පරම්මරණා හෝති ච නහෝති ච තථාගතෝ පරම්මරණා නේව හෝති නනහෝති තථාගතෝ පරම්මරණා තථාගතති මරණින් මත්තේ වෙයි නොවේයි වෙයි සහ නොවේයි වෙයි නොවේයි නොවේයි නොවේයි කියන ওই විදිහේ විකල්ප හතරකින් යුක්ත ප්‍රශ්නය. ඔන්න ඔය ඔය විකල්ප හතරෙන් යුක්ත ඒ සතර කොන් සත්‍තාර්ක න්‍යායට ටිකක් සමානත්වයක් දරනවා මේ මේ සූත්‍රයේන ප්‍රකාශන. දැන් අපි අර එක ප්‍රකාශනයක් තමයි අර අවස්ථා කීපයකින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. අර දිට්ඨ සුතම ලෝකයා විසින් සදේවක ලෝකයා විසින් දන්නාලද ඒ දන්නා දකිනාදී ඒ දිට්ඨ සුතමුතාදිය මම දනිමි මම විශේෂ ඥානයකින් දනිමි මම තථාගතයන් වහන්සේ විසින් ඒවා තේරුම්ගෙන ඇත කියලා එහෙම ප්‍රකාශ කරලා නමුත් න උපට්ඨාසි ඒවා පිළිබඳව ස්ථාවරයක් ගත්තේ නැහැ කියලා එහෙම ප්‍රකාශ කරනවා මේ සාමාන්‍යයෙන් අර සතර කොන් තර්ක න්‍යායක අපිට දකින්න ලැබෙන්නේ ඒ විකල්ප හතරම එකවරටම බුදුරජාන් වහන්සේ පිළිතුරු නොදී ප්‍රතික්ෂේප කරනවා. දැන් මෙතන අමුත්තක් වෙනවා. මෙතන එකපාරටම ප්‍රතික්ෂේප නොකර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දනිමි. ඒ වගේම විශේෂ ඥානයකින් දනිමි. තේරුම් අරගෙනක් තිබෙනවා. ඒ වයින් හරියට බැලු බැලමට අර පළවෙනි විකල්පය තහවුරු කරන ආකාරයක් පිළිගත්තු ආකාරයක් වගේ ඒ වයින් කියවෙන්නේ. නමුත් අදටම කියවෙන නෝපට්ඨාසි කියන එක එක්තරා විදිහක ප්‍රතික්ෂේපයකුත් කරනවා. මෙතන තිබෙන රහස මේක තව දුරටත් අපේ උපමා ආදී ඉදිරිපත් කරගත්තාම හොඳටම මේ කාරණේ හොඳට හේතු පැහැදිලි වෙන්නේ. එතෙක් අපට පෙනෙන කාරණේ මොකද්ද? මේ දැනීම මේ තථාගතයන් වහන්සේ මේවාට හේතු නොවි සිටින්නේ දැනි නොදක්කම නිසා නොවේ. දැනීමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නිසාමයි සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ දැනීමක් නැති තැනයි මෙහෙම දැඩිවන ගැනීමක් තිබෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ හරියට විශේෂ අවබෝධයක් තිබෙන නිසාම අර විනිවිද දැක්ක නිසා මේ தত্ত্বය ඒ කියන්නේ අර ditta sutta mutadīnගේ nissarattvය ditta sutta mutadī ඒ සලායතනියන්ගෙන් ලබන ඒ සංඥාවන්ගේ nissarattvය බුදුරජාණන් වහන්සේ තේරුම් අරගත්තු නිසාමයි ඒවා පිළිබඳව තාවරයක් නොගන්නේ එතකොට අර සතරකන් ප්‍රශ්නේ අර අනිකුත් ප්‍රශ්නවල තිබෙන අර ප්‍රතික්ෂේප කිරීම වගේ දෙයක් මෙතනත් කෙරෙනම බාහිර අපිට පෙනෙන්නේ. නමුත් 아무තු ආකාරයකට. ඔන්න ඊළඟට දෙවෙනි ප්‍රකාශනය. බුදුරජාන් වහන්සේ කරන දෙවෙනි ප්‍රකාශනය. ජම්බික්කවේ සදේවකස්ස ලෝකස් සමහරකස්ස අබ්‍රහ්මකස්ස සම්මන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දික්ඛං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුවිචරිතං මනසා. තමහං නජානාමීති වදෙය්‍යං තං මම අස්සමුසා මහණෙනි අර දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජා ප්‍රජාව විසින් යමක් දකින් ලද දාසන ලද නිදින් ලදද දැන ගන්නා ලදද සිතින් ගන්නා ලදද සොයා බලන ලදද කල්පනා කරන ලදද එය මම නොදනිමි ඒ හැම දෙයක්ම මම නොදනිමි කියතොත් නජානාමිති වදෙය්‍යං තා මම අසමුසා ඒක බොරුවක් ඒක මගේ බොරුවක් වනු ඇත මෙන්න මේ පාඩේ පිළිබඳව යම්කිසි ගැටලුවක් තිබෙනවා. මේ ඇත්ත වශයෙන්ම මේ ගැඹුරු සූත්‍රවල බොහෝ විට මේ පාඨාන්තර පටලැවිලි රාශියක් තිබෙනවා. මේ සූත්‍රයේ විශේෂයෙන්ම තිබෙනවා ඒවා. දැන් මෙතෙන්දී අටුවාව පිළිඅරගෙන තිබෙන පාඨය තමන් ඥානාමීති වදෙයන් තම්මම සුංසා කියලා. මම ඊය දනිමි කිව්වොත් එය මගේ මුංසාවක් වෙනවා කියන එක. නමුත් මේක අර අපි කලින් සඳහන් කළ ආකාරයට මේක අර්ථවත් නැහැ. ඒක තේරුම් අරගෙන වෙන්නේ නැති සමහර විට බුරුම චට්ට සංගීති සංස්කරණයේ අර අටුවා මගින් ඉවත් වෙලා තමහන් නජානාමිති කියන පාඨාන්තරය පිළි අරගෙන තිබෙනවා. තමහන් නජානාමි. අටුවා මාර්ගයෙන් එතන ඉවත් වෙලා තිබෙනවා බුදුම චත්ත සංගීති සංස්කරණය. නමුත් සහේතු ගෝය ඉවත් වෙලා තිබෙන්නේ අපිට පේන හැටියට. මක් නිසාද බුදුරජාණන් වහන්සේ කලින්ම දනිමි කියලා ප්‍රකාශ කළා ඉවරයි. දැන් මෙතන කියන්නේ මම නොදනිමි කිව්වොත් ඒක මගේ බොරුවක් වෙනවා. එතකොට මේකට හේතුව මොකද? මේ දෙවෙනි ප්‍රකාශනයක් කිරීමට හේතුව මොකද? සාමාන්‍ය ලෝකයා හිතන්නේ යමක් පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැත්නම් කෙලින් හිටලා කියන්නේ නැත්නම් මේක මෙහෙම මේ කියලා ඒකාන්ත වශයෙන් ඉදමේ වසච්චම් මෝගමඤ්ඤං මේම සත්‍යය අනික අනික් සියල්ල බොරුවේ කියලා පැහැදිලිව නොකියනවනම් ඒක නොදත්කම නිසා වෙන එක වෙන දෙයක් කියන හැඟීමක් සාමාන්‍ය ලෝකයා තුල තිබෙනවා. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි වර ප්‍රකාශනය කරන්නේ මම ය නොදනිමි කිව්වොත් ඒක බොරුවක් වෙනවා. එතකොට ඒ මා නොදන්න නිසා නොවේ අර කියාපු විදිහට අර උපස්ථා ඒවා පිළිබඳව ස්ථාවරයක් නොගන්න. ඒ විදිහටම අපිට තේරුම් කරන්න පුළුවන් ඊළඟට එන ප්‍රකාශන. දැන් අර අපි අර සතර කොන් ප්‍රශ්න වලින් ඔන්න දෙවෙනි එකයි දැන් කියවුනේ. සමාන නජානාමිති වදෙයන් ඒ නොදනිමි කිව්වොත් ඒක මුසාවක් වෙන්නේ නැති. ඊළඟ ප්‍රකාශනයේ අර විදිහටමයි යන්නේ. වෙනස අපි ඒ අවශ්‍ය ටික විතරක් කියමු. තමහන් ජානාමිච නැච ජානාමිති වදෙයන් තම් තම්පස්ස තාදිසමේව අර කියාපු දික්ක සුතමුතාදී පිළිබඳව මම එය දනිමි සහ නොදනිමි. දනිමි සහ නොදනිමි. මේ දෙක එකතු කරලා. ඒ විදිහට මගේ මම කිව්වොත් ඒකත් මුසාවක් වෙනවා. මක් නිසාද දැන් ලෝකයා හිතන්නවා සමහර විට මේ විදිහට ස්ථාවරයක් නොගන්නේ අඩාල දැනුමක් නිසායි කියලා. යම් කිසි කෙනෙකුගේ අඩාල දැනුමක් ප්‍රකාශ වෙන කියමනක් වගේ මම ඒක දන්නවා ඒ වගේම නොදන්නවා. අඩාලයි. 150ක් දන්නවා 150ක් නොදන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ එහෙම කීමක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එහෙම මා කිව්වොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. සම්පස්ස තාදිසං ඒව. අර විදිහටම අර මුසාවක්ම වෙනවා ඒක. එතකොට ඔන්න තුන්වෙනි විකල්පය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන තමහන් නේව ජානාමි නන ජානාමි इति වදෙයන් තං මමස්ස කලි. මම එය දන්නේත් නොවෙමි නොදන්නේත් නොවෙමි කිව්වොත් ඒක මගේ දෝෂයක් වොන්නු නැත. ඒකත් අපිට තේරුම් ගන්න පුළුවනි. දැන් අර ලෝකයා අර විදිය සමහර දේවල් පිළිබඳව ස්ථාවරයක් ලෝකයා කල්පනා කරන්නේ යම් කිසි දෙයක් පිළිබඳව ඒකාන්ත වශයෙන් නිගමනයක් නොගන්නේ එක්කෝ අඩාල දැනුමක් නිසා එහෙම නැත්නම් තවත් හේතුවක් තිබෙනවා. ඇඟ බේරා ගැනීම. අපි මේ ඇඟ බේරා ගැනීම කියන සාමාන්‍ය වචනින් ප්‍රකාශ කරන එක තමයි ඒක දර්ශනයක් වෙලා සංජය වේලාටිකුත්තගේ. සංජය වේලාටිකුත්ත කියලා ශාස්ත්‍රවරේ බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා. යම් කිසි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම පිළිතුරු දෙන්නේ ඒවම් පිමේනෝ තතහ පිමේනෝ අඤ්‍යතහ තිපිමේනෝ නෝති පිමේනෝ නොනෝ තිපිමේනෝ ආදී වශයෙන් අර මේ ආන්දගේ ප්‍රතිපත්තිය වගේ ලිස්සල යන ප්‍රතිපත්තියක් කින් බේරෙන්න බලනවා. මේසෙත් මේසෙත් නොවේයි, එසෙත් නොවේයි, අන්සෙත් නොවේයි, අන්සේ නොවන්නේත් නොවේයි ආදී වශයෙන් ඒ ප්‍රකාශ කිරීම ක්‍රමය අන්නර මේ ඒක අර අමරාවික්ෂේපවාදය කියලා එකට කියන්නේ. අමරාවික්ෂේපවාදය. ආදාගේ ප්‍රතිපත්තිය වැනි ඒ තර්ක ක්‍රමය. එතකොට අර බුදුජන් වහන්සේ ප්‍රකාශ කරනවා මම එහෙම කිව්වොත් මම නුලන් දන්නේත් නොවේමි නොදන්නේත් නොවේමි කිව්වොත් ඒක මගේ දෝෂයක් වෙනවා. ඒක අර මෝහයෙන් මෝහයෙන් කෙරෙන ඇඟ බේරා ගැනීමක් හැටියට ලෝකයා හිතන්න පුළුවන්. අන්න එතකොට තථාගතයන් වහන්සේ මේ කියාපු විදිහට ප්‍රකාශ කළා අර චතුෂ්කෝටි තර්කයම තමයි නමුත් අමුතු ආකාරයකින් මෙතන ඉදිරිපත් වෙලා තිබෙන්නේ. මේ යම්කිසි ගැටලුවකුත් සහිත බුදුරජාණන් වහන්සේට මේ මේ කියාගන්න බැරි විදිහේ තත්ත්වයක් වගේ මේ ලෝකයට මේ තිබෙන ගැටලුව. දැන් එතකොට අපි මේ ඒකම අර සූත්‍රයේ අපි කලින් සඳහන් කළා සූත්‍ර අටුවාවේදී මේ සූත්‍රයේ අවස්ථා හයක් දක්වනවා. එහෙම නැත්නම් සූත්‍රය කොටස් පහකට බෙදලා දක්වනවා. භූමි වශයෙන් ඒ එක් එක් භූමිය ප්‍රකාශ කරන අවස්ථාවේදී පොළොව කම්පා වුණා කියලා සඳහන් කරනවා. එයින් අපි පළමුවෙනි භූමිය හැටියට අටුවාවේ දක්වන්නේ පළමුවෙනි භූමිය වශයෙන් සබ්බඤ්‍යත භූමි කියන එක ඒක ප්‍රකාශ කරන පද හැටියට අටුවාවේ දක්වන්නේ අර තමහං ඥානාමි තමහං අභ්‍යඤ්ඤාසින් තං තථාගතස්ස විදිතං එය මම දනිමි එය මම විශේෂයෙන් දනිමි එය මම තේරුම්ගෙන ඇත කියන ටික සබ්බඤ්‍යත භූමිය ඊළඟට එන කීනාසව භූමි කියන එක ක්ෂීනාශ්‍රවයන්ගේ කෙනෙකුගේ தත්ත්වය පිළිබඳ කොටස හැටියට හඳුන්වන්නේ අර න උපට්ඨාසි කියන එක. ඒවා පිළිබඳ ස්ථාවරයක් නොගැනීම, තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් ඒවා පිළිබඳ ස්ථාවරයක් නොගැනීම අර ආශ්‍රවයන් ක්ෂීණා කළ ක්ෂීණ කළ පුද්ගලයා, ක්ෂය කළ පුද්ගලයා පිළිබඳව පිළිබඳ தත්ත්වයක් කියන එක දැක්වීමටයි අර කීනාසෝ කියන්නේ කියලා. දැන් මෙතෙන්දී අපි ඉදිරිපත් කළ අර තං මමස්ස මුසා තම්පස්ස තාදිසමේව තම් තම් මමස්ස කලි කියන පද තුන ඒ කියන්නේ එය මගේ මුසාවක් වනු ඇත එය එයත් එවැනිම මුසාවක් වනු ඇත එය මගේ දෝෂයක් වනු ඇත කියලා කියන ප්‍රකාශන තුنين කියවෙන්නේ සත්‍ය භූමි සත්‍ය භූමි කියලා කියන සත්‍ය භූමි නම් වූ තුන්වෙනි සූත්‍රයේ තුන්වෙනි කොටසේ කියලා තුන්වෙනි අවස්ථාවේ කියලා අටුවාව තෝරනවා එතකොට ඒකත් අපි දැන් ඉවර කරලා තිබෙන්නේ ඊළඟට එන හතරවෙනි භූමිය තමයි. හතරවෙනි කොටස ඒක තමයි ගැඹුරු හරියක්. ශුන්‍යතා භූමිය නමින් අටුවා වේදන හඳුන්වනවා. සහේතුක හේතු හේතු සහිතව ඒක ප්‍රකාශ කරන්නේ. ඒ ශුන්‍යතා භූමියයි ඔන්න ඊළඟට එන ඡේදයේ තියෙන්නේ. ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති අදිඨං නමඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතා තබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති ඔන්න ඔය ටික දැන් මෙතනත් පාඨාන්තර පටලැවිල්ලකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා අටුවාවේ අර පළමුවෙන් අපි මෙතෙන්දි ගත්තේ දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති කියලා නමුත් අටුවාවේක අරගෙන තිබෙන්නේ දට්ඨා දට්ඨබ්බං දිට්ඨං කියලා. මේ දට්ඨා කියන වචනය තෝරනවා අටුවාවේ දට්ඨා දට්ඨබ්බන්ති දිස්වා දට්ඨබ්බ. පූර්ව ක්‍රියා රූපය අරගෙන. දට්ඨා දට්ඨබ්බං කියලා කියන්නේ දැකලා දැකිය යුතු දැක්මක් ඇතයි නොහඟී කියන එක. දිස්වා කියන එකෙන් තෝරනවා. නමුත් අර දිඨා කියන පාඨාන්තරයක් තිබෙනවා. මේ දිඨා කියන පාඨාන්තරේ වෙනුවට දට්ඨා කියන එක අටුවාව අරගෙන තිබෙන්නේ ඒක අර දෘෂ්ට්වා අර දැක කියන අදහස ගැනීමට ළඟ නිසා. මේක බලාගෙන බුරුම චට්ට සංගීති සංස්කරණය අනිත් පද තුනක් අර විදිහටම පූර්ව ක්‍රියාරූපෙන් අරගෙන දක්වලා තිබෙනවා. සුත්වා සුත්වා සෝතබ්බං සුතං මුත්වා මෝතබ්බං මුතං විඤ්ඤාත්ව විඤ්ඤාත්වා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං මේ විදිහට මේ චත්ත සංගීත සංස්කරණය දක්වන්නේ නැති සමහර විට අර දිඨ සුත්ත මුත්ත විඤ්ඤාත කියන පද වේවිජයාකාරයෙන්ම තිබීම තිබීමෙන් යම්කිසි අදහසක් ගන්න බැහැ කියන හිතුණු නිසා වෙන්නේ නමුත් අපි මේ මෙතෙන් ඉදිරිපත් කළ විවරණ මාර්ගය අනුව මේ සූත්‍රයේ මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත මේ සූත්‍රයේ ගැඹුරුම කාරණයක් හෙළිවෙන පද කීපයකුයි මේ ditta sutta mutta විඤ්ඤාත කියන වචන වලින් මෙතනින් ප්‍රකාශන ප්‍රකාශ වෙලා තිබෙන්නේ. දැන් අපි මේක පරිවර්තනය කර එදා යන්තමින් අපි කටු මේකේ කටු සටහනක් සැකිල්ලක් හැටියට වශයෙන් අපි එදා අනු මේකේ යම්කිසි පරිවර්තනයක් ඉදිරිපත් කළා. දිත්තා දත්තබ්බං දිත්තං නමඤ්ඤති කියන එක විවරණය කරන්නට වෙන්නේ දැකීමෙන් පරිබාහිර වූ එහෙම නැත්නම් දැකීමෙන් අන්‍ය වූ දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟි. දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති. දැකීමෙන් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟි. ඊළඟට අනිත් පද සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති. ඇසීමෙන් පරිබාහිර වූ ඇසිය යුතු ඇසුමක් ඇතැයි නොහඟි. විඳීමෙන් පරිබාහිර වූ විඳිය යුතු විඳීමක් ඇතැයි නොහඟි. දැනගැනීමෙන් පරිග දැනගැනීමෙන් පරිබාහිර වූ දැනගැනීමෙන් අන්‍ය වූ දැනගත යුතු දැනගැනුමක් ඇතැයි නොහඟි. මේක තවම ගැටලුවක් හැටියට පෙන්වන්න පුළුවන්. මේකට මේක තේරුම් ගැනීමට අපට උපකාර වෙනවා. අපි කලින් අවස්ථාවක අර සවිස්තරව මේ මේ තේරුව බාහ්‍ය සූත්‍රය. බාහ්‍ය සූත්‍රයේ අර බාහ්‍ය දාරුචීරිය තාපසයන්ට බුදුරජාණන් වහන්සේ දුන්නා ආදී දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති කියන ඒ දර්ශනයයි ඒ කියන්නේ දුටු දුටු දෙයෙහි එහෙම නැත්නම් දුටුවේහි දුටු මතින් දුටු මතක් දුටු පමණක්ම වන්නේ දුටු මාත්‍රයෙන් නවතිනවා දුටු දෙයක් ඇතයි කියලා හිතාගන්නේ නැහැ ඇසුමෙහි එහෙම නැත්නම් ඇසුණු දේ පිළිබඳව ඇසීම් මාත්‍රයෙන් මේක ඇසීමක් පමණක් සත්‍ය කියන හැඟීම විතරක් ගන්නවා. ඒ නිසා ඇසුණු දෙයක් ඇතයි කියලා හඟින්නේ නැහැ. ඔන්න ඔය අදහසයි මෙතන මේ කියවෙන්නේ. දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති. දිඨයෙන් වෙන් වූ ඒක අවදි විභක්තියෙන් ගන්න පුළුවන්. දිඨයෙන් ඇර, දිඨය හැර, එහෙම නැත්නම් දිඨයෙන් අන්‍ය වූ, දිඨයෙන් පරිබාහිර වූ දැකිය යුතු දිඨයක්, දැකිය යුතු දැක්මක් ඇතයි නොහඟි. මේක තව ටිකක් අපි මේ එලි පහලි කරගන්න අපි කලින් අවස්ථාවේ දර නාම රූපය පිළිබඳව විග්‍රහ කරන අවස්ථාවේ ඉදිරිපත් කළ ඒක අර පොතපතේ තියෙන උපමාවක් නේ අපි සාමාන්‍ය ගැමි උපමාවක් ගත්තේ ඒ දණ්ඩ උඩ යන බල්ලා. අර ඒ බල්ලේ කේ දණ්ඩ උඩින් යන අතරේ ඒ ඒ දණ්ඩ මැද ටිකකට නතර වෙලා අර සමහර විට නගුට හොලවන්නේ කුතුහලයෙන් බලන්නේ හිම මොකද කියලා බැලුවාම ඒක හේතුව මොකද? තමාගේම ඡායාව දකින්න වතුරේ. මූ හිතා ගන්නවා මේ සතා හිතා ගන්නවා මේ තම බල්ලෙක් කියලා. දිය බල්ලෙක් කියලා හිතා ගන්නවා. අන්න ඒ විදිය. එතකොට මේ එතෙන්දි මේ මේ බල්ලට සිද්ධ වුණේ මොකද්ද? බල්ලා කල්පනා ඒ වගේම කීප වරක්ම බලනවා මේ දිය දිහා, ජලය දිහා. මොකද හේතුව මෙතන මේ දැකීමෙන් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතයි කියලා හිතා ගන්නවා. බල්ලෙක් ඉන්නවා මේ වතුරේ. දිය බල්ලෙක් ඉන්නවා. අන්න දිඨා දට්ඨබ්බං දිට්ඨා. ඒ බල්ලා තේරුම් ගන්නේ නැහැ. මේ බලන නිසා පෙනෙන්නේ කියලා. බල්ලා හිතන්නේ පෙනෙන නිසායි බලන්නේ කියලා. පෙනෙන නිසා කියලා පෙනෙන නිසා බලනවා නම් ඉතින් බල බලාම ඉන්න ඕන. බල්ලා තේරුම් ගත්තන යම් අවස්ථාවක මේ බලන නිසායි බලන්නේ කියලා නොබලා ඉන්නවා. උන්නතනර පටිච්චසමුප්පාදය පිළිබඳ ගැඹුරුම කාරණයක් මේ නාම රූප විග්‍රහය පිළිබඳ ගැඹුරු අදහසක් මෙතන තියෙන්නේ. එතකොට අර මේ බැලීම නිසාම පෙනී පෙනෙන බව තේරුම් නොගැනීමෙනුයි අර බලන දෙයක් එහෙම නැත්නම් මේ දියේ බල්ලෙක් ඉන්නවා දිය බල්ලෙක් ඉන්නවා කියන හැඟීම අන්න ඒ හැඟීම වගේ දෙයක් තමයි මෙතන මේ මඤ්ඤණාව දට්ඨා දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං නමඤ්ඤති එතකොට තථාගතයන් වහන්සේට එහෙම එකක් නැහැ ඒ විදිහේ මුලාවක් නැහැ ඒක නිසා අර දැකීම මාත්‍රේ කොටිම කියනවනම් මේ දැකීම මාත්‍රෙන් ඔක්කොම ඉවරයි. දැකීම මාත්‍රය ඒ පටිච්චසමුප්පන්න නිසා හේතුප්‍රත්‍යයන් රාශියක් නිසා මේ දැකීම කියන දෙයක් ඇති වෙනවා. ඒවා ඒ හේතු ප්‍රත්‍ය අහක් කරාම ඒකින් අමුතු දෙයක් මේ කොටිම වෙනත් විදිහකින් කියනවා නම් බලන්න බලන වාරයක් පාසා මේ අලුත් දැකීම බලන බලන වාරයක් පාසා වෙනම බල්ලෙක් නැවෙනවා වතුරේ බලන කෙනෙකුත් නැවෙනවා ඒ බල්ලට සමාගයේ මූණ පේනවා අන්න ඒ විදිහ දෙයක් මෙතන තිබෙන්නේ හැම දෙයක්ම පටිච්ච සමුප්පන්නයි සබ්බන්තං පස්සපච්චයා කියලා බ්‍රහ්මජාල සූත්‍රය දක්වුවත් ඒක මේ හැම එකක්ම ස්පර්ශය නිසා මේක ඊටාත්ම ගැඹුරු මේ සත්කාය දිට්ඨිය නිසයි ලෝකයට ඒ විදිහට පේන්නේ පෙන්න නිසා බලනවා කිය කියා බලනවා. නමුත් බලන නිසායි පෙනෙන්නේ. එතකොට අන්න ඒ කාරණේයි මෙතන දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති. ඒකම අර බාහ්‍ය සූත්‍රිනුත් අපි තේරුම් ගත්තේ අර ඒ දණ්ඩ උඩ බල්ලගේ උපමාවෙන් ගත්ත එකමයි. මේ මේ දැකීමක් මේ දැකීම කියන ඒ ක්‍රියාමාත්‍රින් අන්‍ය වූ දැකිය යුතු දැක්මක් ඇතෙයි කියලා තථාගතයන් වහන්සේ හිතන්නේ නැහැ. ඊළඟට ඒ විදිහටම තව උපමා තව උපමා අවශ්‍ය නම් අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔන්න සින්දුවක් සංගීතයක් ඈත ඇහෙනවා. සංගීතය කියලා දෙයක් ඉතින් මේක දෙයක් තියෙනවා කියලා හිතා ගන්නවා. හිතාගෙන මෙතෙන් තියෙන සංගීතයම අහන්න ඕනේ කියලා හැඟීමෙන් ඒ සංගීතය පවත්වන තැනට යනවා. යන යන පියවරක් පාසා වෙන වෙන සංගීත ඇහෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. මක් නිසාද අර මේක ප්‍රතිතිසමුත්පන්න බව ප්‍රතිතිසමුත්පන්න වන්නේ චක්කුංච පටිච්ච රූපේච දැන් අතන අර අර බලන බල්ලා නිසා අර පෙනෙන බල්ලෙක් ඉන්නවා වගේ ඇසත් අසත් රූපයත් එහෙම නැත්නම් කනත් ශබ්දයක් නිසායි මේ මේ සංගීත පිළිබඳ ඒ විඥානයක් ඇති වෙන්නේ. සෝත විඥානයක් ඇති වෙන්නේ. එතකොට අර මුලාව නිසා මෙතෙන්ට ඇහෙන සංගීතයම වඩා හොඳට ඇසීමට මේ තැනත්තා අර සංගීත ශාලාව ළඟට යනවා. ඒ මුලා හොඳට තේරෙන්නේ මේ සංගීත භාණ්ඩයට කන තිව්වහම පමණයි. කන කන තිව්වහම දෙදරුම් ගොඩක් විතරයි සංගීතයක් නෙවෙයි ඇහෙන්නේ. ඔන්න ඔය විදි තත්ත්වයක් මේ ලෝකයේ තිබෙන්නේ මහ මුලාවක්. මක් නිසාද අර හිතා ගන්නවා මඤ්ඤණා කර ගන්නවා. අර අර සංගීතෙමයි මට ඇහෙන්නේ. නමුත් මම තවන පියවරක් පාසා වෙන වෙන සංගීතයි ඇහෙන්නේ. මක් නිසාද මේක ප්‍රතිති සමුත්පන්න දෙයක්. ඒ බලන පුද්ගලයෙක් නිසා නෙවෙයි මෙතන අර කනත් ශබ්දයක් අතර ඇති යම්කිසි ප්‍රති පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන් නිසා ස්පර්ශය නිසා ඇති වුණු අවස්ථාවක් පමණයි මෙතන තිබෙන්නේ. ඔන්න ඒ කාරණා එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත ආදී හතරෙන් ප්‍රකාශ වෙන්නේ ඊළඟට එපමණක් නෙවෙයි තව ඊළඟට තිබෙන දිගටම ඒ දිට්ඨා දට්ඨබ්බං කියන tikai අපි තේරුවේ ඒක පිළිබඳව තවත් කාරණයක් කියනවනම් දැන් අටුවාවේ මේ මේ කියාපු මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත අංශය පිළිබඳව ඒතරම් තැකීමක් කරලා නැති බව අපට පෙනෙනවා අටුවාව අර දිට්ඨා දට්ඨබ්බං කියන එක තෝරන්න යන ගමනේ කියනවා දිස්වා දට්ඨබ්බන්ති අහං මහජනේන දිට්ඨමේව යතං පස්සාමීති තණ්හාමාන දිට්ඨි නමඤ්ඤති අර තථාගතයන් වහන්සේ දිඨා දට්ඨබ්බං වශයෙන් මඤ්ඤණා නොකරන්නේ මක් නිසාද කියන කටුවාවේ තෝරලා දෙන්නේ කොහොමද මම මහජනයා විසින් දකින ලද්දක්ම දකිමි කියලා තණ්හාමාන දෘෂ්ටි වශයෙන් තථාගතයන් වහන්සේ හිතන්නේ නැත්ද මේක ඊටාම ලිහිල් අර්ථයකින් අරගෙන තිබෙන්නේ මහජනයා වශයෙන් විසින් දකින්න දෙයක්ම මම දකින්නවා කියලා තණ්හාවක් දෘෂ්ටියක් ඇති මානයක් ඇති කරගන්නවා කියන. ඒ විදිහ තමයි ඊළඟ පාඩියක් තෝරන්නේ. අදිඨං නමඤ්ඤති කියන එක. අදිඨං නමඤ්ඤතිටි අහං තං විත්තං අදිඨං මහජනේන අදිඨං ඒව පස්සාමි. මහජනයා විසින් නුදුටු දෙයක් මම දකින්නවා කියලා තථාගතයන් වහන්සේ මාන්නයක් තණ්හාවක් දෘෂ්ටියක් ඇති කරගන්නවායි කියන එක. මේ අර මේවයි තිබෙන ගැඹුරු අර්ථයට කිට්ටු වීමක්වත් නැහැ. නමුත් මෙතන අපි ගත්තේ දැන් අපි අදිඨං නමඤ්ඤති කියන එක අපි දැනටම තේරුවා. ඊළඟට එන අදිඨං නමඤ්ඤති කියන එක අදහස ගන්න තියෙන්නේ. දැන් අර ඒ දඬ උඩ බල්ලාගේ උමාවෙම ගත්තොත් අර දිඨං නමඤ්ඤති කියලා කියන්නේ දියේ බල්ලෙක්, දිය බල්ලෙක් ඉන්නවා කියලා එහෙම හැඟීමක් ඇති කර ගැනීමයි. දිඨං මඤ්ඤති කිව්වොත් අදිඨං මඤ්ඤති කිව්වොත් එයින් හැඟෙන්නේ දැන් අදිඨං මඤ්ඤති කියන්නේ මේක නුදුටුවයි කියලා. දැන් මෙතන තියෙන්නේ අදිඨං නමඤ්ඤති इति. තථාගතයන් වහන්සේ එය නුදුටු හැටියට ප්‍රකාශ කරන්නේත් නැහැ. නුදුටු නුදුටුවයි කියලා කියන්නේ කියන්නේ නැත්තේ මක් නිසාද කියන එක අපි අර කලින් නජානාමිති වදෙයන් තම්පස්ස මුසා තං මමස්ස මුසා කියලා කළ ප්‍රකාශනෙන්ම හෙළි වෙනවා. ඒ මම නොදනිමි කිව්වොත් ඒක මගේ මුසාවක් වෙනවා. අන්න ඒ නිසාමයි මෙතන අදිඨං නමඤ්ඤති. නොදුටුවයි කියලා කියන්නේ නැහැ. මක් නිසාද? මේක ප්‍රත්‍යත්‍ය සමුප්පන්න දෙයක්. මේ ඡායාවක් දුටු බව දන්නවා. දුටුවේ දැන් බල්ලා ගැන කියනවා නම් ඒ අර එතන දුටුවේ බල්ලෙක් නෙවෙයි නමුත් ඡායාවක්. ඒක නිසා නොදුටුවයි කියලා කියන්නත් බෑ. ඒ ප්‍රත්‍යත්‍ය සමුප්පන්න දෙයක් බව තේරුම් ගත්තා. අන්න ඒක නිසා එතකොට අදිඨංගමඤ්ඤ ඊළඟට දට්ඨබ්බංගමඤ්ඤ ගච්ඡබ්බං නමඤ්ඤති කියලා කියන්නේ දැකිය යුත්තක් ඇතැයි නොහඟි. ඒකත් අර බොහෝ දුරට පළමුවෙන් කියාපු කාරණේටම සම්බන්ධයි. දැකිය යුත්තක් ඇතැයි. දැන් අර බල්ලා නැවත නැවත බලන්නේමක් නිසාද? නැවත නැවත බලන්නේ දැකිය යුත්තක් තිබෙනවයි මේ වතුරේ කියන හැඟීමේ. තථාගතයන් වහන්සේට එහෙම එකක් නෑ. මක් නිසාද මේ හැම එකක්ම ප්‍රතිච්ඡ සමුප්පන්නයි. සබ්බන්තං පස්සපච්චය. බලන බලන වාරයක් පාසා මේක අලුත් බැල්මක්. සංස්කාරයක්. අලුත් වීමක්. අන්න ඒක නිසායි ඒක දට්ඨබ්බං නමඤ්ඤති. මේකේ බලන්න දෙයක් නැහැ. බැලීමක් හැරෙන්න බැලිය යුත්තක් නැහැ. දැකීමක් හැරෙන්න දැකිය යුත්තක් නැහැ. ඇසීමක් හැරෙන්න ඇසෙන මාත්‍රයක් ඇසීම් මාත්‍රයක් හැරෙන්න ඇසිය යුත්තක් නැහැ. ඒක අර ආත්ම දෘෂ්ටිය නිසා ඇති කරන ඇති වෙන හැඟීමක්. එතකොට මෙතනින් කියවෙන්නේ යන නිස්සාරත්වයයි. මේක ශූන්‍ය අදහසමයි මෙතන කියවෙන්නේ. ඒ දැකිය යුත්තක් නැහැයි කියලා කියන්නේ නිස්සාරයි. හරයක් නැහැ මේක. හිස් බොල් සංගීතය කියන එක වචනයක් විතරයි. ඒ වචනය ඒ වචනයෙන් ඇති ඒ ඒ සංකල්පය දැඩිව ගැනීම නිසා සංගීතය කියලා දෙයක් තියෙනවයි අර සංගීත භාණ්ඩ රාශියකගේ කරන මහා ගාලගෝට්ටිය තුලින් සංගීතය කියන වචනයක් මතු කරගෙන ඒක දැඩිව ගැනීම නිසා තමයි මේ සංගීතය අහන්න යන්නේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා. එතකොට දිඨ ආදී පිළිබඳවත් එහෙමයි. ඔය කාරණේ තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත නිසා තමයි දක්කබ්බං නොමඤ්ඤති. දැකිය යුත්තක් ඇතයි නොහඟි. ඇසිය යුත්තක් ඇතයි නොහඟි. ඔය ආදි වශයෙන් ගන්න පුළුවන් අනිත් ඒවා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දක්ඨාරං නොමඤ්ඤති. දකින්න කෙනෙක් ඇතයි නොහඟි. අන්න එතෙන්දි කෙලින්ම ශූන්‍යත්වය ආත්ම ආත්මීය ශුන්්‍යතාව. දැන් අර අර ඒ දණ්ඩ උඩ ඉන්න බල්ලා තේරුම් අරගෙන නැහැ මේ දකින්න බලන බල්ලත් දකින බල්ලත් අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තිබෙන බව. දකින්න බල්ලා නිසායි පෙනෙන බල්ලා පෙනින්නේ. මේ දෙක අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තියෙනවා. මේක වෙනත් විදිහකින් කියනකොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇස තියෙන පමණට පෙනෙනව නෙවෙයි. ඇස තියෙන ඇස තියුණු පමණින් චක්කු විඥානය ඇති වෙන්නේ නැහැ. රූප තියුණු පමණින් චක්කු විඥානය ඇති වෙන්නේ නැහැ. චක්කුංච පටිච්ච රූපේච. මේක ධර්මයේ ඊ타මත්ම බැලුවාම සරලම කියමනක්. නමුත් මේක තේරුම් ගැනීම ඊ타මත්ම ගැඹුරු කාරණයක්. මේ ඇසත් රූපයත් නිසා මේක නිසා හට ගැනීම පටිච්චසමුප්පාදය මෙතන කියවෙන්නේ ඒක නිසා මෙතන දකින්න කෙනෙක් වෙනම දකින්න කෙනෙක් ඒ කියන්නේ දැකීමෙන් පරිබාහිර වූ අර විදිය දකින්න කෙනෙක් ඇතයි හැඟීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ මේ දට්ඨාරන්න මඤ්ඤති ඒ සාමාන්‍ය ලෝකයා තුල ඒ දැකීම තුලින් ඒ දැකීම කියන ක්‍රියා මාත්‍රය තුලින් ඇති කරගන්නවා දකින්න දකින්න කෙනෙක් පිළිබඳව සංඥාව ආත්මාත්මීය සංඥාවක් ඇති කරගන්නවා මෙන්න මේ කාරණේම අර බාහ්‍ය සූත්‍රයේ ප්‍රකාශ වෙනවා බුදුරජාන් වහන්සේ බාහ්‍යට ප්‍රකාශ කරනවා අර විදියට ශික්ෂණයක් ඉස්සෙල්ලා දීලා දුටුවේහි දුටු මතින් නතර වෙන්න අසුවේහි අසු මතින් නතර වෙන්න ආදී වශයෙන් ප්‍රකාශ කරලා ඊළඟට කියනවා යතෝකෝ ඊළඟට වදාරනවා යතෝකෝතේ බාහ්‍ය දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති තතෝ තං බාහ්‍යන තේන යතෝ තං බාහ්‍ය නතේන තතෝ තං බාහ්‍ය නතත් යතෝ තං බාහ්‍ය නතත් තතෝ තං බාහ්‍ය නේව ඉදන හුරං න උභයමන්තරේ ඊසේවන්තෝ දුක්ඛස්ස අර අර විදියට ශික්ෂණ ඒ ශික්ෂණේ යනවනම් ඒ කියන්නේ අර දැකීම මාත්‍රයෙන් අතර වීම ආදී වශයෙන් ඒ ශික්ෂණේ යෙදෙනවනම් බාහ්‍ය ඒව ඒ විට බාහ්‍ය යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ ඒ විදිහට දිනුන අවස්ථාවේදී තතෝ තං බාහ්‍ය නැතේන එවිට බාහ්‍ය නුඹ ඒ ditta sutta mutta විඤ්ඤාතාදීන් පිළිබඳව ඒවායින් ඒවායින් මඤ්ඤණා කරන්නේ නැහැ. න තේන කියලා කියන්නේ තේන තේන මඤ්ඤති. ඒවා අපි ඒවා මුල් කරගෙන දිත්තයෙන් මඤ්ඤණා කරන්නේ නැහැ. මමත්වයේ අනුව කල්පනා කරන්නේ දිත්තේ උපකාර කරගෙන. සුතේ උපකාර කරගෙන මමත්වයෙන් යුක්තව කල්පනා කරන්නේ. දිත්තේන අර ඒකයි න තේන මඤ්ඤති. අර බීජ ගණිත සූත්‍රයක වගේ කාරණයක වගේ මෙතන දක්වලා තියෙන එක වචනයක්. එතකොට අර විදියට කරනකොට නැතේන මඤ්ඤති. තතෝතම් බාහ්‍ය නැතේන. එවිට බාහ්‍ය ඔබ ඉන්නවන්නේ. යතෝතම් බාහ්‍ය නැතේන තතෝතම් බාහ්‍ය නැතත්. යම් අවස්ථාවක බාහ්‍ය නුඹ එින්නවන්නේද එවිට බාහ්‍ය නුඹ එහිනවන්නේ. බාහ්‍ය නැතත් කියලා කිව්වේ එවිට බාහ්‍ය ඔබ එහිනවන්නේ. දැන් අර සංගීතය දැන් අර සංගීතය ඇහෙනවා ඒ සංගීතය ඇහෙන තැනට අපි හිත යොදුවොත් මේ දේශනාව අතහැරලා සමහර විටයි සංගීත ශාලාවේ අපි ඉන්නේ. ඊට වඩා මිහිරි සමහර විටේ සංගීතය ඒක නිසා දැන් අපි ඒ වෙලාවේ අර ඒක ඇතුලේ සංගීත ශාලාවේ අපි ඉන්නේ. අර සංගීතය සෝතාරං අර මේ පුද්ගලයෙක් හැටියට ඒක අරගෙන අර දකින්න කෙනෙක් පිළිබඳ හැඟීම ඒක තමයි අර තතෝතං බාහ්‍ය යතෝ යතෝතං බාහ්‍ය නැත තතෝතං බාහ්‍ය නැතේන යතෝතං බාහ්‍ය නැතත් යම් අවස්ථාවක නුඹ එයින් මඤ්ඤණා නොකරතොත් එවිට බාහ්‍ය නුඹ එහි නොවන්නේ නුඹ එහි නොවන්නේ ඒ දිත්තේ නොවන්නේ ඒ දිත්තේ පළපදියන් නොවන්නේ ඒ දිත්තේ පිළිබඳව මමත්වයක් ඇති කරගන්නේ නැත්නම් සුතේ පිළිබඳවත් එහෙමයි සුතමුත ආදී පිළිබඳ ඔන්න ඕකයි එතකොට නැතත් කියලා කියන්නේ ඔබ එහි නොවන්නේ යතෝතං බාහ්‍ය නතත් තතෝතං බාහ්‍ය මේව ඉදන හුරං උභයමන්තරේ යම් අවස්ථාවක නුඹ එහිනවන්නේද එවිට බාහ්‍ය නුඹ මෙහිත් නොවන්නේය එහිත් නොවන්නේය දෙක අතරත් නොවන්නේ මේව දුකෙහි කෙලවර ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අර ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තා ආත්ම ආත්මීය ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තා කියන එකයි එතනින් කියවෙන්නේ මෙහිත් නැහැ එහිත් නැහැ අතරත් නැහැ ඔන්න ඒ කාරණය එතකොට දට්ඨාරං නමඤ්ඤති කියලා කියන්නේ. දකින්න කෙනෙක් ඇතැයි නොහඟි. ඒ විදිහටම අර සෝතාරං මෝතාරං විඤ්ඤාතාරං හිතන්නේ ඇතැයිවත් කියලාවත් හිතන්නේ නැහැ. සිතී මාත්‍රය හැරෙන්න සිතන කෙනෙක් ඇතැයි කියලාවත් හිතන්නේ තථාගතයන් වහන්සේ. මඤ්ඤණා කරන්නේ නැහැ. ඔන්න ඕකයි එතකොට අර ශුන්්‍යතා භූමිය. ශුන්‍යත්වය. නිස්සාරත්වය නිදිත්ත සුතමුතාදීහි නිස්සාරත්වය ඒවා අර සාමාන්‍ය ලෝකයා හිතනා වගේ ව්‍යාකරණ රටාවට අනුව කර්තෘ කර්ම කියලා ලේසියෙන් අපි යමක් තේරුම් ගන්න ලේසි ක්‍රමය තමයි ඔය විෂය විෂයී සම්බන්ධතාව. එහෙම නැත්නම් කර්තෘ කර්ම සම්බන්ධතාව. දකින්න කෙනෙක් ඉන්නවා දකින්න දෙයක් තිබෙනවා. දකින්න දෙයක් තිබෙන නිසා දකින්න කෙනෙක් ඉන්නවා. දකින්න කෙනෙක් ඉන්න නිසා දකින්න දෙයක් තිබෙනවා. මේක අතර ද්වේතාවක් තිබෙන්නේ. ඔන්න ඔය ද්වේතාවේ මිදීමයි. ඒ ද්වේතාවෙන් මිදිලා මේක මේ ප්‍රතිච්ඡ සම්පන්නයක්. හේතු ප්‍රත්‍ය රාශියකගේ සමவாயයක්, sannipaatayak, එක්තැන්වීමක්, මහ රැස්වීමක්. මහ රැස්වීමක් නම් මේ මහ ගොඩක් ඉන්නවා මෙතන. ඒයින් තොරව මෙතන දෙකක් හැටියට බෙදලා ගන්න බෑ. නමුත් ලෝකයාගේ සිරිත අර විශේෂ විශේෂ සම්බන්ධතාව, කර්තෘ කර්ම සම්බන්ධතාවනුව ව්‍යාකරණ රටාවට මුලා වෙලා වඩා අපහසුයෙන් ව්‍යවහාර කිරීම සඳහා සලකාගෙන දකින්න මම ඉන්නවා දකින්න දෙයක් තිබෙනවා. අසන මමෙක් ඉන්නවා අසන දෙයක් තිබෙනවා. ওই විදිහට කල්පනා කරනවා. ඒකෝට තථාගතයන් වහන්සේ තුල ඒ බඳු මුලාවක් නැති බවයි මේ කොටසෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට ඊළඟට අපි එන්නේ අර තාදී භූමි නමින් හැඳින්වෙන පස්වෙනි කොටසට. ඒක ප්‍රකාශ වෙන්නේ සූත්‍රයේ ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දත්තා ඉතිකෝ භික්ඛවේ තථාගතෝ ditta sutta mutta විඤ්ඤාතේසු ධම්මේ විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදී ඒව තාදී සම්හාචපන තාදීම්මා අඤ්ඤෝතාදී උත්තරිතරෝවා පණීතතරෝවා නත්ථීති වදාන තිකෝ භික්ඛවේ තථාගතෝ විත්තසතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදී ඒව තාදී සම්හාචපන තාදීම්මා අඤ්ඤෝතාදී උත්තරිතරෝවා පණීතතරෝවා නත්ථි මෙසේ මහණෙනි තථාගත තෙම විත්තසතමුත විඤ්ඤාතබ්බ දැකිය යුතු ඇසිය යුතු දුටු ඇසු විඳි දැනගත යුතු ආදී ඒ ධර්මයන් පිළිබඳව තාදී ඒව තාදී තාදීසේක්ම තාදී වූයේ තාදීමය සම්මාචපන තාදීමා ඒ තාදී භාවයෙන් වඩා ඊට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ තාදී භාවයක් නැත. පිසුදම් මේසු තාදීයව තාදීයව එතකොට මෙන්න මෙතන තිබෙන ගැඹුරු වචනය තමයි තාදී කියන වචනේ. ඒක අපි කලිනුත් එක්තරා ප්‍රමාණයකට විග්‍රහ කරා. තාදී කියන එක අර එසේ වූ කියන අදහසයි. අටුවාවේ මේක තෝරන්නේ තාදිතා නාම ඒක සදිසතා. තාදී කියලා කියන්නේ එක සමාන ඒකාකාර බවයි. තථාගතෝච යාදිසෝ ලාභාදිසෝ තාදිසෝ අලාභාදිසෝ තථාගතයන් වහන්සේ යම් ලාභාදීන් පිළිබඳව ලාභය යශස ප්‍රශංසා ආදී පිළිබඳව යම්සේද මේ අෂ්ටලෝක ධර්ම පිළිබඳව මෙතන අදහස් කරන්නේ ලාභාදී යම්සේද අලාභාදී සේමය ඒ විදිහට අටුවාව තෝරන්නේ මේක සම්පූර්ණයෙන් වැරදි නැතත් මෙතන තියෙන යම්කිසි අඩුපාඩුවක් මක් නිසාද අර තාදී කියන වචනේ එක්තරා ගැඹුරු අංශයක් මේකෙන් යටපත් වෙනවා ලාභ ලාභාදී යම්සේද අලාභාදීදිත් එසේ මේ කිව්වහම ටිකක් කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ලාභාදීදි කෙසේද කියලා. නමුත් මේක නෙවෙයි නියම ආදී කියන එකේ නියමාර්ථය. ඊට ටිකක් කිට්ටුවෙන් යන ඒ අත් වශයෙන් පිළිගත හැකි විදිහේ විවරණයකුත් අටුවාවේ එක්කම දෙනවා. මහා නිද්දේශයෙන් උපුටා දක්වනවා. අර ඉඨානිට්ඨේතාදී කියන ඒ විග්‍රහය, මහා නිද්දේශයේ තියෙන විග්‍රහය ඒ මුනිවරයා පිළිබඳව තථාගත රහතන් වහන්සේ පිළිබඳව ලාභේ පිතාදී අලාභේ පිතාදී යසේ පිතාදී අයසේ පිතාදී අන්න ඒකයි නියම විවරණය. ඒ කියන්නේ ලාභේත්තාදී අලාභීත්තාදී යසසෙත් පිළිබඳවත් ආදී අසේ අයසස පිළිබඳවත් ආදී. එහෙම නැතුව ලාභයන්ගේ යම්සේද අලාභයන්ගේ එසේ මේ කියන එක නෙවෙයි. ලාභයන්ෙත් එසේමයි. අලාභයන්ෙත් එසේමයි. යසස පිළිබඳවත් එසේමයි. අයසසෙත් එහෙමයි. නින්දාවෙත් එසේමයි. ඔය එසේ බව. ඒක දිගටම යන එසේවා. මේ කියන එසේ බව හේතුව අපි කලින් අවස්ථාවක් දැක්ුවා එකක් එක හේතුවක් හැටියට එක ආකාරයකින් මේක විග්‍රහ කරන්න පුළුවන් අර තතතානම් වූ පටිච්චසමුප්පාද ධර්මතාව අවබෝධ කර ගැනීම අනිත් එක සම්මයතා නමින් හැඳින්වෙන යමක් අයත් කර ගැනීම අල්ලා ගැනීම එයින් වැළකී සිටීම. ඒකට අපි කියන්නේ අතම්මයතාව. අතම්මයතාව. මේක විශේෂ ඊටාත්ම වැදගත් වචනයක් සූත්‍ර දේශනාවල තිබෙන ඒ තරම් මේ කාලේ ඒ තරම් එළියට අරගෙන නැති විදිය වචනයක්. අතම්මයතා කියන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ දැන් ඔන්න සුතය දැන් අපි අර සංගීතය පිළිබඳව කල්පනා කරලා බලනවනම් ඒක පිළිබඳව සම්මයතාවක් ඇති කරගත්තොත් අන්න එතකොට අර ඒකේ ඇලී සිටීමක් එතනින් හැගෙන්නේ. එහෙන් පිටින්ම සංගීතමය පුද්ගලයෙක් කිය. සංගීතයට ඇලෙන පුද්ගලයා සංගීතමය. දැන් සම්මය කියලා කියන්නේ අපි කලින් ප්‍රකාශ කළා දැන් සෝවන්නමය, රජතමය ආදී වශයෙන් රන්මය රිදීමය කිව්වා වගේ එකක් තමයි තම්මය කියලා කියන්නේ. නමුත් මෙතන තද්මය එයින්ම එයින්ම හටගත්. කුමකින්ද හටගත්තේ? ඒ දැන් දිත්තයක් පිළිබඳව නම් ඒ දිත්තයෙන්ම හටගත්තු පුද්ගලයෙක්. එහෙම නැත්නම් සුතයක් නම් අර සංගීතය පිළිබඳව කල්පනා කරනවා නම් ඒ සංගීතයෙන්ම හටගත්. ඒ කියන්නේ සංගීතඥයෙක්. සංගීතයටම ප්‍රිය අන්නේ විදිහට. ඒ විදිහට මේ තම්මයතාව. එතකොට ඒ තම්මයතාව නැතිවීමයි තාදී බව. සම්මයතාවෙන් මිදීම. ඒකටවත් හේතු වෙන්නේ නැහැ. අල්ලගන්නේ නැහැ. බදාගන්නේ නැහැ. ඒක නිසාමයි අර තාදී ගුණය තියෙන්නේ. මේක මහා පුදුම සංකල්පයක් මක් නිසාද ලෝකයාගේ සිරිත. දැන් තාදී බව කියන එකේ එක අර්ථයක් තමයි ස්ථිරතාවර බව. බොහෝ විට ඒක පරිවර්තනය කරන්නේ ස්ථිරතාවර. අචල, අකම්ප්‍ය කියන වචන වලින්. සාමාන්‍ය ලෝකයා අචල දෙයක් හැටියට සැලකන අචල වීම එහෙම නැත්නම් නිශ්චල ස්ථිරසාර වීම හැටියට සැලකන්නේ යම් කිසි දෙයක හේතු වී සිටීම. එහෙම නැත්නම් යමක් තදිව අල්ලා ගැනීම. නමුත් මෙතන කියන්නේ ඒකෙම අනිත් පැත්ත. කිසිවක් කිසිවක්වත් අල්ලගත්තේ නැති බවයි. අතම්මයතාව. මේ කියන මේ తాදී කියන ගුණය තුල තිබෙනවා එක්තරා විදියක සුඛනම්ය බවක්. සුඛනම්ය බව කියලා කියන්නේ පහසුවෙන් නවන්න පුළුවන් ගතියක්. අන්න ඒකම තමයි අර කලින් අවස්ථාවක අපි දැක්ුවා අර දැන් පින්ඩපාතේ යන ඒ මුනිවරයා පිළිබඳව ප්‍රකාශ වෙනවා අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති උභේනේව සෝතාදි දුක්ඛං උපටිනිවත්තති පින්ඩපාතේ යනවා යන තැනින් අලත්තං යදිදං සාදු ඉතින් පින්ඩපාතේ ලැබුණත් ඒත් හොඳයි අල අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති නොලැබුණත් ඒක සුන්දරයි උභේනේව සෝතාදි ඒ දෙකෙන්ම සාදී ඒ දෙකටම ගැළපෙන හැටියට හැඩි ගැහෙනවා. අන්නේ හැඩ ගැස්මේ හැකියාව. ඒ සුඛනම්ය බව. ඒකත් තිබෙනවා මේ తాදී කියන වචනේ. එතකොට తాදී කියන වචනේ ස්ථිරසාර කියලා තේරුවට මොකද? එයින් හැගෙන්නේ නැහැ. දැඩි බවක්. නොදැඩි බවක් ඒ වෙනුවට තියෙන්නේ. තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා පිළිබඳව තිබෙන එක්තරා නොදැඩි සුඛනම්ය බවක්. මේක මහා පුදුම ගුණයක්. මේක ටිකක් අපිට තේරුම් ගන්න පුළුවනි. අපි නොයිකුත් මේ ලෝකේ තියෙන උපමාවලුයි මේ ගන්න මේ ධර්මයේ තේරුම් ගන්න දැන් ඔය ක්‍රීඩා මණ්ඩපවල තිබෙනවා යතුරුන් චිල්ලා එහෙම නැත්නම් කතුරුන් චිල්ලාව කියලාත් ඔකට කියනවා. ওই යතුරුන් චිල්ලාව කරකැවෙනකොට ඕකේ ওই ආසනයක ඉඳගත්තු කෙනෙක්. මේක උඩට යනකොට මුණින් හතට වැටලා වැටෙන්නේ නැහැ. ඒ යතුරුන් චිල්ලාව කරකැවෙන කරකැවෙන ආකාරයට අර ආසනියත් හැඩ ගැහෙනවා. සුකනම්ම්‍ය බවක් නිසා. ඒක දැඩිව තිබුණා නම් එහෙම. එහෙමනම් අර උඩට යනකොට මේ මේ පුද්ගලයා වැටෙනවා. අන්නේ විදිහකම තමයි තාදී ගුණය. අර අෂ්ටලෝ පුට්ටස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ ඒකයි. මේ කියන අකම්ප්‍ය ගුණය අචල බව අර යමක් බදා නොගැනීම යමකට යමක් දෙරිව අල්ලාගෙන නොගැනීම නිසායි. නිසිතස්සේ චලිතං අනිසිතස්ස චලිතං නැති. යමකට හේතු වෙලා සිටිනවා නම් චලිතයක් ඇති වෙනවා. දැන් මම බිත්තියට හේතු වෙලා ඉන්නවා. කවුරුත් හිටි ගමන්ම බිත්තියට මොකක් හරි කළොත් සමහර විට එතන චලිතයක් ඇති වෙනවා. සල්මක් එතකොට අන්න ඒකම තමයි නිසිතස්සෙහි චලිතං අනිසිතස්ස චලිතං යමකට හේතු වෙලා සිටින තැනත්තටයි චලිතයක් තියෙන සලිත වීමක් තිබෙන්නේ හේතු වෙලා නැත්නම් සලිතයක් නැහැ නමුත් ලෝකයා හිතන්නේ යමකට හේතු වෙලා සිටිනවා නම් ඒකම තමයි සාමාන්‍ය ඒක ස්ථිරසාර බව ඔන්න විදිහේ පුදුම අදහසක් තිබෙන ඔය තාදී කියන වචනේ අන්න ඒක දැන් මෙතන කියවෙන්නේ අර ලාභාලාභ පිළිබඳ තාදී බව නෙවෙයි අෂ්ටලෝක ධර්මයේ පිළිබඳ තාදී බව නෙවෙයි මෙතන විශේෂාර්ථයකින් මේ තාදී බව විග්‍රහ කෙරෙන්නේ මක් නිසාද ඉතිකෝ බික්කවේ තථාගතෝ දිට්ඨ සුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු අර ලෝකයා ගන්න දෘෂ්ටි පිළිබඳව තාදී බවක් මෙතෙන් ප්‍රකාශ වෙන්නේ ලෝකයා දිට්ඨ සුතමුත විඤ්ඤාතාදී ඉදමේම සත්‍යම් මෝගමඤ්ඤං මේම සත්‍ය අනිත් සියල්ල බොරුය කියලා දැඩිව අල්ල ගන්නවා නමුත් තථාගතයන් වහන්සේ ඒකක්වත් දැඩිව අල්ල ගන්නේ නැහැ ඒ ඒ තැනම තිබෙලා තබලා ඒව විග්‍රහ කරනවා විතරයි අර අර අර බල්ලාගේ අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ උපමාව වගේ ඒවයි ප්‍රතිතින උත්පන්න ස්වභාවය. ඒ හැම එකක්ම ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන තබන තිබෙන සිදුවන බව. ඒක විතරයි තේරුම් ගන්න. අන්න ඒකයි මෙතන මේ තාදී ගුණය. එතකොට නෝකයි ඔය තාදී භූමිය අපි ටිකක් ගැඹුරෙන් කල්පනා කරොත් ඒ විදිහටයි ගන්න වෙන්නේ. ඊළඟට තිබෙන්නේ මේ සූත්‍රාගට එන ගාථා දෙක. යංකින්ච දිත්තං සුතං මුතං වා අජ්ජෝ වර්ජෝසිතං සච්චමුතං පරේසං නතේසු තාදී සය සංගුතේසු සච්ඡං මුසාවාපි පරං දහෙය්‍යං ඒතං තෙසල්ලං පටිගච්ඡ පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතායත් පජා විසත්තා විසත්තා ඥානාමි පස්සාමි තතේව ඒතං අජ්ජෝසිතං නත්ති තථාගතාන යංකින්ච දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සච්චමුතං පරේසං අන්‍යයන් විසින් සත්‍ය වශයෙන් සත්‍ය හැටියට හඳුනු ලබන සත්‍යමුතං පරේසං යම්කිසි දුට්ටු දෙයක් අසු දෙයක් විඳි දෙයක් ඇද්ද යම්කින්චි දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සත්‍යමුතං පරේසං නතේසු තාදී සය සංගුතේසු සය සංගුත කියන එක එක්තරා ගැටලු විදිය වචනයක් අපි අපි මේකට දෙන අර්ථය තම තමන් තම තමන් ට සීමා වූ එහෙම නැත්නම් සොකීයත්වෙහි කොටු වූ කියලා ගන්නත් පුළුවන්. තම තමන්ට විතරක් සීමා වූ ඒ ditta sutamuta විඤ්ඤාතාදී පිළිබඳව ඒ සත්‍යයන් පිළිබඳව නැතේ සුතාදී සය සංගුතේසු සත්‍යං මුසාවාපි පරං ගහිය. තාදී වූ මම ඒ එකක්වත් ඒ ditta sutamuta විඤ්ඤාතාදී පිළිබඳව අනිකකු අනුකගේ බස සත්‍ය කියා හෝ පොරිය කියා හෝ මම නොකියමි. අර්ථාදී බව නිසාමයි. ඒකාන්ත සත්‍යයක් කියලා කියන්නේත් නෑ ඒකාන්ත වරුවක් කියලා කියන්නේත් නෑ. ඒතං ච සල්ලං පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතායත් පජාවිසත්තා ඥානාමි පස්සාමි තතේ වේතං අජ්ජෝසිතං නැති තථාගතාන. මේ කියන දිද්ධි උල ඒතං ච සල්ලං පටිගච්ඡ දිස්වා කලින්ම දැකලා අජ්ජෝසිතායත් පජාවිසත්තා මේ සත්ව ප්‍රජාව ඇමිනිලා ඇලිලා සිටින මේ දිට්ඨි උල කලින්ම දැකලා ඥානාමි පස්සාමි තතේ වේතං ගනිමි දකිමි මෙය එසේමයි යන අජෝසිතයක් විලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත. ওই විදිහටයි සූත්‍රය අවසන් වෙන්නේ. එතකොට මේ ගාථාවේ තියෙන වචන පිළිබඳවත් අර යම් යම් නිරුක්ති පිළිබඳ යම් යම් පැටලවිලි තිබෙනවා. ඒවත් ටිකක් ඒවා තුලින් අපිට මතු කරගන්න පුළුවන් මේ සූත්‍රයේ තවත් ගැඹුරු අර්ථ රාශියක්. මේ සයි සංගුත කියන වචනේ එක ලොකුම ගැටලු පදයක්. අටුවාවේ මේක තෝරන්නේ සයි සංගුතයේ සූති සයමේව සරිත්වා පියායිත්වා ගහිත ගහනේසු දිට්ඨි ගතිකේසු උති අත්තෝ දිට්ඨි ගතිකාහි සය සංුතාති උච්ඡanti ඒක තෝරන්නේ සයමේව සරිත්වා පියායිත්වා තමාම සිහිකොට ප්‍රිය වශයෙන් සලකාගෙන අල්ලාගත් ග්‍රහණ ඇති දෘෂ්ටිගතිකයි දෘෂ්ටිගත අයයි දිට්ඨිගතික මේ සයසංගුතා කියලා ගන්නේ දෘෂ්ටි අල්ලගත්තු අයයි. සයසංගුත කියන වචනයෙන් අටුවාව තෝරන්නේ. නමුත් අපි මෙතෙන්දි ගත්තේ අල්ලාගත්තු දෘෂ්ටි. මේ මතිමතාන්තරයි මෙතන සයසංගුත කියලා කියන්නේ. පුද්ගලයා නෙවෙයි. දැන් මේක අපි මේ සාහිත්‍යක බව පෙන්වන්න කරන්න මේකට සාධක වශයෙන් අපිට දක්වන්න පුළුවනි. මෙතන මේ කියවෙන අදහස සයසංගුත කියන එකෙන් ගන්න ගත යුතු අදහස් තේරුම් ගැනීමට උඟක් උපකාර වෙනවා. මේ කාලකාරාම සූත්‍රයේ කියන අදහස අදහසට අදාළ කාරණා රාශියක් ඉදිරිපත් කරන සුත්තනිපාතේ අටක වර්ගයේ එන යම් යම් සූත්‍ර සුත්තනිපාතේ අටක වර්ගයේ විශේෂයෙන්ම ඒ කාලේ තිබුණු අර විවිධ දෘෂ්ටිවාදීන් අතර තිබුණු මතභේද විවාද පිළිබඳව ගැඹුරු අදහස් රාශියක් ප්‍රකාශ වෙනවා. කාරණා රාශියක් ඉදිරිපත් කරන සුත්තනිපාතේ අටක වර්ගයේ එන යම් යම් සූත්‍ර සුත්තනිපාතේ අටක වර්ගයේ විශේෂයෙන්ම ඒ කාලේ තිබුණු අර විවිධ දෘෂ්ටිවාදීන් අතර තිබුණු මතභේද විවාද පිළිබඳව ගැඹුරු අදහස් රාශියක් ප්‍රකාශ වෙනවා. දැන් මෙතන මේ කාරණයට මේ සයිසංගුත්ත කියන වචනයේ අර්ථය මතු කර ගැනීමට අපට උපකාර වෙන ගාථා කීපයක් පළමුවෙන්ම දක්වන්න පුළුවනි චූල ව්‍යුහ චූල ව්‍යුහ කියන සූත්‍රයේ ඒ සූත්‍රයේ විකාශනය වෙන්නේ ප්‍රශ්නෝත්තර වශයෙන් ප්‍රශ්නයක් අහනවා ඒකට දෙන පිළිතුර මේක අටුවාවේ තෝරන්නේ බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදු කෙනෙක්ම වාගෙන මේ ලෝකයේ අහන ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවට පිළිතුරු දුන්නා කියලා. කොයි කොයි හැටි හෝ වේවා ප්‍රශ්නය මෙන්න මේකයි. කස්මානු සත්‍යන්ති වදන්ත කස්මානු සත්‍යානි වදන්ති නානා පවාදියාසේ කුසලා වදානා. පවාදියාසේ කුසලා වදාන සත්‍යානි සුතානි බහූනි නානා උදාහුතේ තක්කමනුසරಂತಿ. කස්මානු සත්‍යානි වදන්ති නානා මක් නිසාද මේ නානාවිද සත්‍යයන් එක එක නොයෙකුත් අය ප්‍රකාශ කරන්නේ. පවාදියාසේ කුසලාවදාන විරුද්ධවාදී වාද ඇති අය තම තමන් දක්ෂයන් යයි කියා නානාවිද සත්‍යයන් ප්‍රකාශ කරන්නේ මක් නිසාද? ඔකයි ප්‍රශ්නේ. ඒකේ දෙවෙනි පද ඊළඟ පද දෙකෙන් කියවෙන්නේ සත්‍යානි සුතානි බහුනි නාන. අත් වශයෙන්ම සත්‍ය කියන දේවල් සත්‍ය කියන එක නානාවිද දෙයක්. බොහෝ සත්‍යයන් තිබිය හැකිද කියන එකයි යන්නේ. සත්‍යානි සුතානි බහුනිනාන. උදාහු තේ තක්කං අනුස්සනන්ති. එහෙම නැත්නම් ඒ විරුද්ධවාද ඇති අය නිකන් තර්කයෙන් තර්කයේ අනුව යන එකක් පමණක්ද මෙතන තියෙන්නේ. ওই විදිහටයි ප්‍රශ්නේ. ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර නේව සත්‍යානි බහුනිනාන අඤ්‍යත්‍ර සංඥාය නිච්ඡානි ලෝකී තක්කංච දිත්තේසු පකප්පයිත්වා සත්‍යං මුසාති ද්වේ ධම්මමාහු නහේම සත්‍යානි බහූනි නානා සත්‍ය කියන එක බහුවිධ දෙයක් නෙවෙයි. අඤ්ඤත්‍ර සංඥාය නිච්ඡානි ලෝකේ. ලෝකයේ සංඥාවෙන් සංඥාව හැරුණු විට ඒ ඒ සත්‍ය හැටියට ප්‍රකාශ කරන දෘෂ්ටි මතවාද වලට මුල් වූ ඒ සංඥාවෙන් බැහැර ඒ සංඥාවෙන් පරිබාහිරව ඒ සංඥාව හැරෙන්න වෙන වෙනම සත්‍ය කියලා දෙයක් ලෝකේ නැත. මෙතනින් අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේ අර අරව ඒකාන්ත සත්‍ය වශයෙන් පිළිගන්නේ නැහැ. නමුත් ඒ ඒ සංඥා මට්ටම් නිසා මෙන්න මේ මේ දෘෂ්ටි ප්‍රකාශ කරනවා කියන කාරණේ තේරුම් ගන්න. ඒකයි අර අඤ්ඤතර සංඥාය නිච්ඡානි ලෝකේ. ඒ සංඥා යම් කිසි දෘෂ්ටි මතවාදයක් ඇති වීමට හේතු වුණු සංඥාව ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඒ සංඥාව දකිනවා. ඒක නිසා ඒ සංඥාව අනුව මේ දෘෂ්ටිය මේ මතුවිය යුතුයි කියන අදහස තියෙන බුදුරජාණන් වහන්සේට. අන්න ඒක නිසා ඒවා ඒවයි එක්තරා සීමිත අර්ථයකින් සත්‍ය. අඤ්ඤතර සංඥාය නිච්ඡානි ලෝකේ. තක්කංච දික්ඛේසු පකප්පයිත්වා සත්‍යං මුසාති දොය ධම්මමා ලෝකේ සාමාන්‍යයෙන් කෙරෙන මෙන්න මේ විදිහේ දෙයක් තම තමන් ගත්තු ඒ දෘෂ්ටීන් පිළිබඳව තර්කය උපකාර කරගෙන තක්කංච දික්ඛේසු පකප්පයිත්වා දෘෂ්ටීන් පිළිබඳව තර්කය යොදමින් තර්කය උපකාර කරගමි ගනිමින් සත්‍යං මුසා සත්‍යයක් මුසාවක් කියලා ওই දෙකත් ලෝකේ හදාගෙන තියෙනවා මේ කාරණේ තවත් විග්‍රහ වෙනවා මහා ව්‍යුහ සූත්‍රයේ ඊළඟට තිබෙන මහා ව්‍යුහ සූත්‍රයේ මේ කියාපු මේ සත්‍ය මුසාව පිළිබඳ අදහස සකං හි ධම්මං පරිපුන්නමාහු අඤ්ඤස ධම්මං පනහීනමාහු ඒවම්පි විග්ගහ්‍ය විවාදියන්ති සකං සකං සම්මුතිමාහු සච්චං මේ විරුද්ධවාදී ඇති අය කියාගන්න ආකාරයයි මේ වාද කරන ආකාරයයි මෙතන මේ ගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ සතං හි ධම්මං පරිපූර්ණමාහු තමාගේ ධර්මයේ පරිපූර්ණයයි කියත් අඤ්ඤස ධම්මං පණහීනමාහු අනිකාගේ ධර්මයේ හීනයයි කියත් ඒවම්පි විග්ගහ්‍ය විවාදියන්ති මෙසේ දැඩි කොටගෙන විවාද කරත් සකං සකං සම්මුති මාහු සත්‍යං තම තමාගේ සම්මුතියට සත්‍යයයි කියාගනි. ඔන්න එතනත් කියනවා අර සකං සකං සම්මුති. දැන් අපි අර සය සම්මුත කියන වචනෙට ටිකක් අදාළ වචනයි මේ අහුවෙන්නේ. ඒකට යම් කිසි ඉඟියන් මේ අහුවෙන්නේ සාධක. සකං සකං සම්මුතින් ආහු සත්‍යං තම තමාගේ සම්මුතියට ලෝකයා සත්‍ය හැටියට කියනවා. තවත් ගාතාවක් අපට හමු වෙනවා මේකට මේ අදහසට අදාළ පසූර සූත්‍රය. ඒකත් ඔය අටක වර්ගයේම ඉදේව සුද්ධි ඉතිවාදියන්ති නාඤ්ඤස නාඤ්ඤේසු සුද්ධ ඉදේව සුද්ධි ඉතිවාදියන්ති නාඤ්ඤස්ස ධම්මේසු විසුද්ධිමාහු යන්නිසිතා තත්ත සුභං වදානා පච්චේක සච්චේසු පුතුනි විට්ඨා ඒතර අර විදිහටම වාද කරන අය පිළිබඳවයි කියන්නේ ඉදේව සුද්ධි इति වාදියන්ති මේ මගේ ශාසනය විතරයි මගේ ධර්මයේ විතරයි මේ ශුද්ධිය තියෙන්නේ නාඤ්ඤේසු ධම්මේසු විසුද්ධිමා අනිකුත් ධර්මයන්හි විසුද්ධියක් නැත. ওই විදිහට කියනවා. යම් නිසිතා තත්ත්ව සුභං වදාන යමක ඇලිලා සිටිනවනම් ඒ පිළිබඳව සුභපක්ෂය ඒකේ හොඳ පැත්ත විතරක් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරමින් පච්චේක සත්‍යේසු පුතුනි විට්ටා. අන්න පච්චේක සත්‍යේසු පුතුනි විට්ටා. ප්‍රත්‍යේක සත්‍යයන් කියන්නේ තම තමන්ට පමණක් සීමා වූ සත්‍යයන්. දැන් පච්චේක බුද්ධ කියලා කියන්නේ තම තමන්ට පමණක් බුදු වූ කියන එක. ඒ වගේ පච්චේක සත්‍ය කියලා කියන්නේ තම තමන්ට පමණක් සත්‍ය වූ. ඔන්න පච්චේක සත්‍යසු පුතු පුතු නිවිට්ඨා කියන්නේ වෙන් වෙන්ව ඒ කියන දෘෂ්ටි ඒ විරුද්ධමද මතවාදීන් නැති වාද ඇති අය වෙන් වෙන් වශයෙන් තම තමන්ගේ සත්‍යයන්හි පළපදියම් වෙලා සිටිනවා. පච්චේක සත්‍යේසු පුතුණි විට්ටා. ඔන්න ඒ පච්චේක සත්‍ය අදහස සකං සකං සම්මුති කියන අදහසයි මේ සය සංගුත කියන වචනයෙන් ප්‍රකාශ වෙන්නේ. සය සංගුතිය කියන්නේ එතකොට අර සොකීය සොකීයත්වේ කොටු සොකීයත්වේ ආවරණය වූ ඒක ඒින්ම කොටු වූ පටු වූ ඒ දෘෂ්ටීන් පිළිබඳව තථාගතයන් වහන්සේ අනිකකු සත්‍යය කියා හෝ මුසාය කියා හෝ ඒකාන්ත වශයෙන් දරන්නේ නැති කියන්නේ. එතකොට ඒ වචනේ ඒ විදිහටයි තවත් පොඩි කාරණයක් අර පරං දහේය කියන එකත් අටුවාවේ තෝරන්නේ පරං කියන වචනේ තෝරන්නේ උත්තමංකත්ව. නමුත් මෙතන මේ පරං දහේය කියන්නේ අනිකා කියන එකයි. ඒකත් සූත්‍ර නිපාතේ ගාථා වලින් අපිට හෙළි වෙනවා. ඒත් ඔය චූලවිය සූත්‍රයේම යේනේව බාලෝති පරං දහාති තේන තේනාතුමානම් සයමේ කුසලෝති යම් යම් කාරණයක් නිසා අනිකා බාලයායයි කියයිද බාලයායයි දරයිද ඒ ආකාරයෙන්ම තමා දක්ෂයකයි කියයි. අන්න එතන පරන් දහාති කියලා එතන කියවෙනවා. අනිකා බාලයෙකු හැටියට අනිකා මෝඩයෙකු හැටියට දරයි. එතකොට මෙතන පරන් කියලා කියන්නේ අනිකා කියන එක. ওই විදිහට අපි මේ ගාථාවල මේ මූලික අර්ථය ගන්න පුළුවනි. දැන් එතකොට මේ මේ මේ සූත්‍රයෙන් අත්වශයෙන් ප්‍රකාශ වෙලා තිබෙන්නේ මේ සූත්‍රයේ විශේෂයෙන්ම අගට එන මේ පාඩියත් ඊටම වැදගත්. ඥානාමි පස්සාමි තතේ වේතං අජ්ජෝසිතං නැති තථාගතාන. දනිමි දකිමි. ඒ එසේමයි යන පැටලි වෙලි පැටලි සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත. දැන් මෙන්න මේ ප්‍රකාශ වෙන කාරණයට හේතුව මොකද්ද? ලෝකියා දිට්ඨ සලායතනෙ නිපදවා ගන්න සලායතනය තුලින් නිපද වෙන්න දිට්ඨ සුත මුත විඤ්ඤාතාදිය දැඩිව දෘෂ්ටිග්‍රාහයෙන් අල්ලා ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ ඒවා අපි අර දෘෂ්ටිග්‍රාහයෙන් අර වෙලී වෙලී බැඳී පැටලී සිටීමක් ඇති කරගන්නේ නැත්ීමක් නිසාද සලායතන නිරෝධය දුටුව නිසායි. මේ සලායතන නිරෝධය දැකීම හරියට අර අපි නිදසුනක් කියනවා නම් යම්කිසි අධිහේක ක්‍රියාකාරීත්වයකින් යුක්ත යන්ත්‍රයක ආවරණ තහඩුව ගලවලා ඒක ඇතුලේ කෙරෙන මහා පුදුම විදිහේ චලන භ්‍රමණ ස්පන්දන ධාවන ක්‍රියාවලිය පෙන්눔 කරන්න වගේ බුදුරජාණන් වහන්සේ අපට අර සලායතනය කියන මේ මහා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අර කලින් දවසේ අපි උපුටා දැක්වූ චලන දොයන් කියන සූත්‍රයෙන් විදහා දැක්වුවා. ඒ දොයන් සූත්‍රයෙන් අපි එදා දැක්වුවා චක්කුම් චක්කුම් අනිච්චං විපරිණාමි අඤ්ඤතා භාවී රූපා අනිච්චා විපරිණාමිනෝ අඤ්‍යතා භාවිනෝ ඉච්ඡේතං ද්වයං චලංච වයංච විපරිණාමී අඤ්‍යතා භාවි ඔය ආදී වශයෙන් දීර්ඝ සූත්‍රයක් සූත්‍ර කොටසක් අපි දැක්වුවා මහණෙනි ඇස අනිත්‍යයි වෙනස් වෙනවා වෙනස් වෙමින් තිබෙනවා අන්‍යාකාරයකට පරිවර්තනය වෙනවා රූපේනුත් අනිත්‍යයි ඊළඟට ඒ වගේම චක්කු විඥානියත් අනිත්‍යයි ওই විදිහට දිගටම කියාගෙන ගිහිල්ලා අවසානයේ කියවෙනවා පුට්ඨෝ භික්ඛවේ වේදේති පුට්ඨෝ සංජානාති පුට්ඨෝ චේතේති පුට්ඨෝ සංජානාති ඉච්ඡේතේපි ධම්මා චලාචේව වයාච අනිච්චා විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ මේ සලායතේ නිෂ්පාදනය වෙන කොටස තමයි අන්තිමටම ප්‍රිය වෙන්නේ මේවායින් කියවෙන මේ වේදනා මේ ස්පර්ශය නිසා ඇති වෙන මේ හැම එක එකක්ම අනිත්‍යයි චලනය වෙනවා වෙනස් වෙනවා ගෙවි යනවා ඔය විදිහට වචන රාශියක් බුදුරජාණන් වහන්සේ යොදනවා මේවා ඉනිපද වෙන වේදනාවත් චේතනාවත් සංඥාවලු මේ ditta sutamuta විඥාත කියලා කියන්නේ මේ සංඥා ගොඩයි. අර සංඛත ගොඩ සංඛත සංඥා ගොඩ. සංඛත කියලා කියන්නේ නිෂ්පාදනය කරන ලද දේවල්. හරියට අර සලායතනය කියන එක අපිට ගන්න පුළුවන් අර එහෙම් පිටින්ම අදි අධිවේග ක්‍රියාකාරීත්වයකින් යුක්ත යම්කිසි යන්ත්‍රයක් හැටියට. ඒ යන්ත්‍රයේ සම්පූර්ණ ඒ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ හැම එකක්ම චලනය වෙනවා, භ්‍රමණය වෙනවා, ස්පන්දනය වෙනවා, ධාවනය වෙනවා, ගෙවි ගෙවි යනවා, ওই විදිහේ ස්වභාවයක් තිබෙනවා. අන්න ඒක ඒ ඒ සංඛතය බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ සංඛතය සකස් වෙන්නේ සංස්කාරයන්ගෙන්. ඒ සංස්කාරයන් බුදුරජාණන් වහන්සේ දැක්කා. මේක සංකතයක් බවත් බුදුරජාණන් වහන්සේ දැක්කා. අන්න ඒක නිසා තමයි අර ඒ සලායතන නිෂ්පාදනය වන නිෂ්පාදනය වන ditthසුතමුත විඤ්ඤාත ආදී පිළිබඳව අර විදියට දෘෂ්ටිග්‍රාහයෙන් අල්ලගන්නේ නැති ඒකකවත් හරයක් නෑ. ඒවා හැම එකක්ම නිස්සාරයි. අර ක්‍රියාවලිය හැරෙන්න 아무තු දෙයක් මෙතන නැහැ. ගත හැකි දෙයක් නැහැ මේකේ කියන ඒ අවබෝධය. එතකොට මෙන්න මේ කාරණිය තමයි බුදුරජාණන් වහන්සේ දැන් මේ මේ මෙතෙක් අපි මේ සූත්‍රයෙන්මයි තේරුම් කරන්න ගත්තේ මේ නිරුක්තිය ආදිය මතු කරගත්තේ මේවා වඩා පහසුවෙන් තේරුම් ගන්නට උපකාර වෙනවා යම් කිසි උපමාවක් අපි මේකට ලං කරගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ මේ විඥානීය මායාවකට උපමා කරලා තිබෙනවා. අපි කලින් අවස්ථාවකට උපුටා දැක්ුවා පේන පින්ඩූපම සූත්‍රය. පේන පින්ඩූපම සූත්‍රයේ ඒ ඛණ්ඩ සංයුක්තයේ තිබෙන පේන පින්ඩූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. පේන පින්ඩූපමං රූපං වේදනා බුබුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඥානං දීපිකාදිච්ච බඳුනා. අත්ත වශයෙන් බුද්ධ දේශනාවක් වශයෙන් එතන දක්වලා තිබෙන්නේ සංග්‍රහක බුද්ධ දේශනාවක් හැටියට ප්‍රකාශ වෙන්නේ පේන පින්ඩ උපමං රූපං රූපය පෙන පින්ඩකට උපමා කොට වේදනාව දිය විගුලකට උපමා කොට සංඥාව මිරිඟුවකට උපමා කොට සංස්කාරයන් කෙසල් කඳකට උපමා කොට විඥානීය මායාවකට උපමා කොට ආදිත්‍ය බන්දු වූ ඒ සූර්ය බන්දු වූ තථාගතයන් වහන්සේ විසින් පෙන්වු කරන ලද්දේ කියලා ওই විදිහට ප්‍රකාශ වෙනවා මේ සූත්‍රයේ. ඊළඟට අපට ඕන කරන ටික මෙතන මායාව පිළිබඳ ටික. මේ විඥානය පිළිබඳ ටික. මේ විඥාණය පිළිබඳව ඒ සූත්‍රයේ ප්‍රකාශ වෙනවා ඒ උපමාව සම්පූර්ණ කිරීමට සේයතාව බික්කවේ මායාකාරෝ ආමායාකාරන්තේ කාරන්තේ වාසීවා චාතු මහපතේ මායන් විදංසෙය්‍ය තමේනං තක්කුමා පුරිසෝ පස්සෙය්‍ය නිජ්ජායෙය්‍ය යෝනිසෝ උපපරික්ඛෙය්‍ය තමේනං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපරික්ඛතෝ තං රිත්තකඤ්ඤේව කායෙය්‍ය තුච්ඡකඤ්ඤේව කායේ අසාරකඤ්ඤේ කායෙය්‍ය කිං හිසියා භික්කවේ මායාය සාරෝ ඒවමේව කෝබික්කවේ යංකින්ච විඥානං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධා ඕලාරිකං වා සුකමං වා හීනං වා පණීතං වා යං දුරේ සම්තිකේවා තං බික්කු පස්සති යෝ උපපරික්ඛති යෝනිසෝ උපපරික්ඛති යෝනිසෝ පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති තස තං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ රිත්තකඤ්ඤේව කායති තුච්ඡකඤ්ඤේව කායති අසාරකඤ්ඤේව කායති කිඤ්හි සියා භික්කවේ විඥානේ සාරෝ මේකේ අදහස මහණෙනි යම්සේ මායාකාරයේක් විඥාකාරයේක් හෝ විඥාකාරයේක අතවැසියෙක් හෝ සිව් මහා සංධියක විඥාවක් දක්වන්නේද ඒ නුවණැති නුවණැස ඇති පුද්ගලයෙක් බලන්නේය ඒ ගැන සිතා බලන්නේය ඒ ගැන නුවණින් පිරික්සා බලන්නේය එසේ ඒ බලන ඔහුට එය එය හිස් බව බොල් බව නිස්සාර බව නිසරු බව වැටහින්නේය කොයින්ද මහණෙනි විඥාවක සාරයක්. එසේම මහණෙනි යම් කිසි විඥානයක් අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යාත්ම බහිද්ධාදීයේ කියපු ඒ ආකාරය ඒ හැම ආකාරයකම විඥානයක් පිළිබඳව භික්ෂුවක් ඒ පිළිබඳව එය දකිනවා නුවණින් දකිනවා ඒ පිළිබඳව මෙනෙහි කරනවා කල්පනා කරනවා නුවණින් විමසා බලනවා එසේ බලන්නා වූ ඔහුට ඒ විඥානය හිස් හැටියට බොල් හැටියට નિසරු හැටියට වැටෙනවා කොයින්ද මහණෙනි විඥානයේ සාරයක් අදට එතනින් අතර කරන කාලය අවසානයේ